ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ සියම් මහනිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකකාධිකාරී බණ්ඩාරගම ජාතික පාසලේ විදුහල්පති කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමාධිපති සහ හඟුරන්කිත වදවල ශ්‍රී විමලාරාමාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්මභාගාචාර්ය අතිපූජනීය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රණන් වහන්සේ සූවිසි විවරණයේ පිළිබඳ විසක් ධර්මදේශනා මාලාවේ අද මාතෘකාව තෙවන නියත විවරණේ සහ මංගල බුදුරජාණන් වහන්සේ පින්නතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල සමාදන් වීමට নমස්කාරය කියමු අවසරයි ස්වාමීන් වහන්සේ සාදු සාදු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කොණ්ඩඤ්ඤස්ස අපරේන මංගලෝ නාම නායකෝ තමං ලෝකේ නිහන්තුආන ධම්මුක්ක මදිධාරයිති සාදු සාදු සා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් වෙසක් තෙමගුල නිමිත්තෙන් විසුරුවා හරිනු ලබන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි ගුවන් විදුලි ශ්‍රාවක ශ්‍රාවිකා මේ පින්වත් හැමදෙනාම මේ අවස්ථාවේ සූදානම් වන්නේ අප විසින් ඒ සඳහා මාතෘකා වශයෙන් ලැබුවේ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකායේ බුද්ධ වංශ පාළියේ සඳහන් වෙන සූවිසි විවරණ අතර තුන්වෙනි විවරණය වන මංගල බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් විවරණය සම්බන්ධ අදාළ ගාතාවක් අපේ මාතෘකා වශයෙන් ලැබුවේ. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට ඊටාම වැදගත් වටිනා කාලයක් තමයි මේ වෙසක් මංගල්‍ය කාලය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අංශ දෙකකින් අපිට පූජා කරන්නට පුළුවෙනි. ආමිස පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළේ ගරු කළේ ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමයි. ඒ නිසා ගිහි පැවිදි සියලු දෙනා විසින්ම අපේ මාගේ සාන්තිනායක තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පූජා කිරීම ඊටාම වටිනවා. එනිසා ඒ සඳහා අපේ ජීවිතවලට ලං කරගත යුතු ඊටා වැදගත් දේ තමයි ධර්මය. ධර්මය ජීවිතයට ලං කරගත්තම ජීවිතයේ අඳුර දුරු කරලා අපිට ආලෝකය ලැබෙනවා. තමන්ගේ ජීවිතයට අධර්මයේ ලං කරගත්තාම ආලෝකය දුර වෙලා අඳුර තමයි ලං වෙන්නේ. එපමණක් නෙවෙයි බණ පොතේ උගන්වලා තියෙනවා මේ ධර්මය හුරු කර ගැනීමෙන් හා අධර්මය හුරු කර ගැනීමෙන් ලැබෙන සත්ව ගැන. නහි ධම්මෝ අධම්මෝච උබෝ සම විපාකිනෝ අධම්මෝ නිරයන් නේති ධම්මෝ පාපේති සුග්ගතින් කියලා. මේ ධර්ම පාඨයේ තේරුම තමයි නහි ධම්මෝ අධම්මෝ ච උභෝ සම විපාකිනෝ ධර්මේනොත් අධර්මේනොත් සමාන විපාකයක් නෙවෙයි ලැබෙන්නේ අධම්මෝ නිරයන් නේති අධර්මයේ කරන අය වැරදි කරන අය අපරාධ කරන අය නිරයට නැත්නම් අපායට දුගතියට යනවා ධම්මෝ පාපේති සුග්ගතින් ධර්මයේ ජීවිතයට ලං කරගත්ත කෙනා ධර්මයේ අනුගමනය කරන කෙනා සුගතියට පමුණුවනවා කියන කාරණය මේ වෙලාවේදී විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි. අපි දන්නවා මේ ලෝකයේ සමහර දෙනා අධර්මයේ අනුගමනය කරලා බලාපොරොත්තු වෙනවා සුගතියට යාමට දෙවියන් හමුවට යාමට. ඒ කවදාවත් කිසි දිනක සිදුවෙන දෙයක් නෙවෙයි. අධර්ම කරන අය අපරාධ කරන අය අනුන්ට හිංසා කරන අය අනුන්ට පීඩා කරන අය අනුන්ගේ ජීවිත උදුරා ගන්නා අය නිරයට දුගතියට යනවා කියන කාරණය තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ධර්මයේ අනුගමනය කරමින් අනුන්ට උදව් උපකාර කරමින් ක්‍රියා කරන අය සුගතියටපත් වෙනවා කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ වෙසක් කාලවලදී අපි හැමදෙනාම ධර්මයේ වැඩි වැඩියෙන් ජීවිතයට ලං කරගෙන සුගතිගාමී වීමට නැත්නම් දෙව් මිනිස් නිවන් කියන ත්‍රිවර්ග සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අදිස්ථාන කර ගැනීම ඊටාම වටිනා ගුණයක් කියන කාරණේ මතක් කරන්නට ඕන. ඒ වගේම වෙසක් කාලයේදී බුදු ගුණ මෙනෙහි කිරීම ඊටාම වටිනවා. බුදු ගුණ ගැන සඳහන් වෙන්නේ බුදු ගුණ අචින්තියයි. හිතලා හිතලා නිම කරන්න බැරි නිසා අචින්තියයි. බුදු ගුණ අවාච්‍යයි. බුදු ගුණ කියලා කියලා අවසන් කරන්න බැරි නිසා අවාච්‍යයි. බුදු ගුණ අවේද්‍යයි. කොයිතරම් පොතපත කියලා බුදු ගුණ දැනගත්තත් ඉවර කරන්න බැරි නිසා තමයි අවේද්‍ය කියන්නේ. ඒ වගේම බුදු ගුණ අතුල්‍යයි. උපමා වශයෙන් මෙපමණයි කියලා බුදු ගුණ අපිට කියන්න පුළුවන් කමක් නැහැ නිසා අනන්තයි අප්‍රමාණයි. බණ පොත්වල උගන්වලා තියෙනවා චින්තේ යාතේ සද්දේ යාතේ කියලා වචන දෙයක්. ඒ බුදු ගුණ කොතරම් අචින්ත්‍ය ආවාච්‍ය වුණත් Tamanට පුළුවන් ආකාරයට බුදු ගුණ හිතන්න ඕන. ඒ වගේම බුදු ගුණ විශ්වාස කරන්න කියලා බණ පොතේ උගන්වලා තියෙනවා. ත්‍රිවිධා බුද්ධ ගුණා හේතුඵල සත්‍යූපකාර වශයෙන් කියලා බණ පොත්වල සඳහන් වෙනවා බුදු ගුණ කොටස් තුනකට බෙදලා. මේ වෙසක් කාලයේදී මේ ගැන දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. ත්‍රිවිධා බුද්ධ ගුණා හේතුඵල සත්‍යූපකාර වශයෙන් බුදු ගුණ තුන් කොටසකට බෙදෙනවා. ඒ තුන් කොටස තමයි හේතු ඵල සත්ූපකාර වශයෙන් දැක්වෙන්නේ. හේතු කියලා කියන්නේ බුදු බව ලබා ගැනීම සඳහා බෝසතාණන් වහන්සේලා පුරන පාරමිතා ධර්ම ලබා ගන්න නියත විවරණ. ඒ පාරමිතා තමයි මෙතන හේතු වශයෙන් දක්වලා තියෙන්නේ. ඵල කියලා කියන්නේ මේ පාරමිතා පිරීමෙන් ලබා ගන්නා වූ ප්‍රතිඵල. නැත්නම් එයින් ලැබෙන ඵල ප්‍රයෝජන ගැනයි කියවෙන්නේ. සත්තු උපකාර කියන්නේ බුදු බව ලබා ගැනීමෙන් පසුව ලෝක සත්‍යයට කරුණාවෙන් හා මෛත්‍රියෙන් සිදු කරන සේවාවක්. එතකොට යමෙක් බෝසතාණන් වහන්සේ නමක් ගැන කල්පනා කළොත්, ඒ වගේම ජාතක කතාවක් ගැන කල්පනා කළොත්, නියත විවරණ ලැබුව විවරණයක් ගැන සිහිපත් කළොත් බුදු ගුණ මෙනෙහි කිරීමක්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කළොත් බුදු ගුණ මෙනෙහි කිරීමක්. උන්වහන්සේ ලෝකයට කළ සේවාවන් ගැන කල්පනා කළොත් ඒත් බුදු ගුණ මෙනෙහි කිරීමක් වශයෙන් තමයි බණ පොතේ උගන්වලා තියෙන්නේ. බණ පොත්වල තියෙනවා தත්ත්ව හේතු සම්පදානාම මහා කරුණා සමායෝගෝ බෝධි සම්භාර සම්භරණංච තම් මූලකත්තා සකල බුද්ධ ගුණාණං කියලා දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැතන් බෝධිසත්වයන් වහන්සේලා මහා කරුණාවෙන් යුක්තව සියලු සත්‍යයන් කෙරෙහිම කුළුණුබර සිතින් යුක්තව කල්පනා කටයුතු කිරීම තමයි මේ සකල බුද්ධ ගුණවල මුළු ලොවටම ප්‍රධානත්වයේ දරන ගුණ හැටියට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පැරණි පොත්පත්වල තියෙනවා බෝධිසත්වයන් වහන්සේ නමක් වුණත් මුළු ලොව පිදීම වරදක් නෑ කියලා. එබඳු බුදුහාමුදුර නමක් නොවුවත් ඊතා ගුණාංගයන්ගෙන් වටිනා ගුණාංග වලින් යුක්ත බෝධිසත්වයන් වහන්සේ නමක් වුණත් පිදීම වටිනවා කියලා ඔය ආචාර්ය ශාන්ති දේවයෝ බෝධිචර්යාවතාරෙදි කියනවා. කස්ය මාතුක් පිතුච්ඡාපි හිතාසා සෙය්‍ය මීදෘසී කියලා. මේ බෝසතාණන් වහන්සේලා වගේ කාරුණික භාවයෙන් එක මවක් පියෙක්වත් කල්පනා කරන්නේ නැති ආකාරයට සියලු සත්‍යයන් කෙරෙහිම ඊටාම කරුණාවෙන් කටයුතු කරනවා කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. බෝසතාණන් වහන්සේලා බුදු බව ප්‍රාර්ථනා කරන ක්‍රම කීපයක් ගැන දක්වලා තියෙනවා. සිතින් බුදු බව පැතීම, ඒ වගේම වචනයෙන් බුදු බව පැතීම, ඒ වගේම නියත විවරණ ලබාගත්තායින් පසුව පාරමිතා ධර්ම පුරමින් බුදු බව ප්‍රාර්ථනා කිරීම. අප මහා බෝධිසත්වයන් වහන්සේ ගැන කල්පනා කළොත් විසි අසංකේ කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරල තමයි ඒ උතුම් බුදු බව ලබාගත්තේ. දීපංකර බුදුරජාණන් වහන්සේ හැමවේදී සුමේද තාපසයාණන් වහන්සේ වශයෙන් නියත විවරණ ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේ. ඉන්පසුව බුදු ඒ දීපංකර බුදුරජාණන් වහන්සේත් ඇතුළු ලෞතර බුදුරජාණන් වහන්සේලා 24 නමකෙන් විවරණ ලබාගෙන ඒ උතුම් පාරමිතා ධර්ම සම්පූර්ණ කළේ. මහා බිනීහරතෝ පට්ටාහි මහා බෝධිසත්තා බෝධියා නියතාය බුද්ධං කුර භූතා සදේවකස්ස ලෝකස්ස පූජනීයා චේව වන්දනීයා ච කියලා නෙත්ති අටුවාවේ සඳහන් වෙනවා ඒ නියත විවරණ ලැබුවා දයින් පසුව මහා බෝධිසත්වයන් වහන්සේ බුද්ධාංකුර ඒ කියන්නේ බෝධි බුදු අංකුරයක් නැත්නම් බෝධි බුදු බව ලබා ගැනීමේ නිරත පුජ්‍යලයක් වශයෙන් සදේව කස්ස ලෝකස්ස දෙවියන් සහිත හැම දෙනාගේම පූජනීය භාවයටත් වන්දනීය භාවයටත් පත් වෙනවා කියන කාරණය නෙත්ති අටුවාවේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව අපේ බෝසතාණන් වහන්සේ නැත්නම් අප මහා බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබනකොටත් වෙනත් බෝධිසත්වයන් වහන්සේලාත් විවරණ ලබා ගන්නකොට විශේෂයෙන්ම කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කරනවා. සතස්සෝ බුද්ධ භූමියෝ උස්සාහෝ උම්මග්ගෝ අවත්තානං හිතචර්යා යනුවෙන් වීරිය ප්‍රඥාව අදිස්ථානය හා මෛත්‍රිය කියන මෙන්න මේ උදාර ගුණාංග බෝධිසත්වයන් වහන්සේලාගේ සිත්වල පවතිනවා. ඒ වගේම බෝධිසත්වයන් වහන්සේලාගේ අදහස් වශයෙන් බැසුවොත් අලෝභජ්ජාස ඒ කියන්නේ පරිත්‍යාගශීලී අදහස් වලින් යුක්තයි අදෝ සජ්ජාස අසෝ අදෝ සජ්ජාස කියන්නේ ද්වේෂයෙන් තොර මෛත්‍රියෙන් යුක්ත අදහස් තමයි තියෙන්නේ අමෝහජ්ජාස අමෝහය කියන්නේ මෝඩකමෙන් වෙන්නුණු ප්‍රඥාවන්ත අදහස් තියෙන්නේ ඒ වගේම නෙක්ඛම්මජ්ජාස කියන්නේ නෛෂ්කාම්‍යය පංචකාම වස්තුන්ගෙන් මිදීමේ අදහස තමයි මහ බෝසතාණන් වහන්සේලා තුල තියෙන්නේ. ඒ වගේම නිස්සරණජ්ජහස වශයෙන් මේ සියලු කෙලසුන් දුරු කිරීම සඳහා ඇලීමකින් තොරව කටයුතු කිරීමේ අදහස් තියෙනවා. ඉතින් මෙන්න මෙවදු උදාර ගුණාංගයෙන් යුක්තවයි මහ බෝසතාණන් වහන්සේලා ක්‍රියා කරන්නේ. එපමණක් නෙවෙයි බුදු වීමට පෙරත් මහ බෝසතාණන් වහන්සේලා කරුණු තුනක් වඩනවා. ලෝකත්ත චර්යා, ඥාතත්ත චර්යා බුද්ධත්ත චර්යා ලෝකත්ත චර්යා කියන්නේ ලෝකයාට හිතසුව පිණිස කටයුතු කිරීමයි කිසිම අවස්ථාවක ලෝකයාට දුක් පිණිස ලෝකයාට පීඩා පිණිස ලෝකයාට කරදර කිරීම සඳහා යෙදෙන්නේම නැහැ අනික් කාරණය තමයි ඥාතත්ත චර්යා කියන්නේ තමන්ගේ ඥාතීන්ට වැඩ කිරීම, සේවය කිරීම, උදව් උපකාර කිරීම එක ලක්ෂණයක්. බුද්ධත්ව චර්යාව කියලා කියන්නේ නුවණ දියුණු කර ගැනීමට ප්‍රඥාව වර්ධනය කර ගැනීමේ කටයුතු සිදු කිරීමයි. බෝසතාණන් වහන්සේලාගේ තවත් වැදගත් කාරණයක් තමයි පංච මහා පරිත්‍යාග කිරීම. පංච මහා පරිත්‍යාග වශයෙන් බණ පොත්වල සඳහන් වෙනවා කරුණු පහක්. ධනය, තමන් සම්තකව තියෙන ධනය දුගී මගේ යාචකාදීන්ට පූජා බුද්ධියෙන් හා අනුග්‍රහ බුද්ධියෙන් පූජා කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ධනෙ බෙදා දීම සිද්ධ කරනවා. මහ බෝසතාණන් වහන්සේලාගේ චරිත කතාවලදී මේ පිළිබඳ විස්තර දැක්වෙනවා. ඒ වගේම සුත කියලා කියන්නේ තමන්ගේ දරුවන් පරිත්‍යාග කරනවා. තමන් අපි දන්නවා දෙමව්පියන් වශයෙන් කල්පනා කළාම ලොකුම දෙමව්පියන්ට ඉන්න පුත්තා වත්තු මනුස්සානම් කියන විදිහට මිනිස්යාන්ට තියෙන ලොකුම ධනය වස්තුව තමයි දරුවෝ. එතකොට මේ දරුවන් පරිත්‍යාග කිරීමේ හිත දියුණු කරගෙන තියෙනවා. බරියා තමන්ට ස්වාය පුරුෂයෙක් ගැන කල්පනා කළොත් ආදරණීයම වස්තුව තමයි භාර්යාව. ඒ නිසා මේ භාර්යාවන් පරිත්‍යාග කිරීමේ දක්වාම නුවණ දිනු කරන අංග කියන්නේ ශරීරාංග ඇස් කන නාස ආදී විවිධ ලේ ආදී වශයෙන් ශරීරයේ තියෙන අංග ශරීරයේ තියෙන කොටස් අන්‍යයන්ගේ හිතසුව පිණිස අන්‍යයන්ගේ යහපත පිණිස පරිත්‍යාග කරනවා. එපමණක් නෙමෙයි ලොකුම පරිත්‍යාගමයි ජීවිතය. ජීවිතයත් අන්‍යයන් වෙනුවෙන් ලෝකයා වෙනුවෙන් ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් පරිත්‍යාග කරනවා. මෙන්න මේ පරිත්‍යාග වලට කියනවා පංච මහා පරිත්‍යාග කියලා. ඒ වගේම බෝධිසත්වයන් වහන්සේලා බණ පොත්වල දොය ධර්ම ග්‍රන්ථවල උගන්වලා තියෙනවා බුදු බව පතා. මහා බෝසතාණන් වහන්සේලා සිදු කරන පින් ද්‍රව්‍ය වශයෙන් ගත්තොත් එහෙම පින් උපමාවක් වශයෙන් තියෙන පින් ද්‍රව්‍ය වශයෙන් ගත්තොත් එහෙම ආකාශ ධාතුවද සපුරා උතුරාලන යනුතුරලා යනවා කියන එක. ආකාශ ධාතුන් සම්පූර්ය භූයස්වෝත්තරි තත්භවේත් කියලා ඉගන්වලා තියෙන. එන් අදහස් කරන්නේ අනන්ත අප්‍රමාණ කුසල ස්කන්ධයක් සිදු කරගන්නවා කියන කාරණයයි. ඒ වගේම තවත් සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා මහා බෝසතාණන් වහන්සේලා තුල. ඒක ප්‍රධානම කාරණය තමයි හැම අවස්ථාවක මිනිස් ජීවිතයක් ගත කරන්න තමයි කැමති. අපි දන්නවා දැන් ජාතක කතා පොතේ 550 ජාතක කතා තිබෙනවා කියලා සඳහන් වුණා 547ක් තියෙනවා. මේ 547න් 354ක්ම 354ක්ම මිනිස් අත්බව තමයි ලබාගත්තේ. නියත විවරණ ලැබූ මහබෝසතාණන් වහන්සේ නමක් දෙව්ලෝ ඉපදුනාම ඒ දෙව්ලෝ ජීවිතයට කැමති වෙන්නේ. උන්වහන්සේලාගේ තියෙනවා අදිමුත්‍ති කාල ක්‍රියාව කියලා. ඒක පුළුවන්කම ලැබෙන්නේ නියත විවරණ ලැබූ බෝධිසත්වයන් වහන්සේලාටම පමණයි. අදිස්ථානයක් කරන උන්වහන්සේලා බණ පොත්වල තියෙනවා ඒ අදිස්ථානය. දෙව්ලෝ උපන්නාමයේ බෝධිසත්වයන් වහන්සේලා නියත විවරණ ලැබූ බෝධිසත්වයන් වහන්සේලා කියන ප්‍රකාශනයක් තියෙනවා. ඊතෝ උද්දං මේ ජීවිතං නප්පවත්තතු. ඊතෝ උද්දං මේ ජීවිතං නප්පවත්තතු. මෙන් කියවෙන කාරණේ තමයි මින් එහාට මගේ ජීවිතය නොපවතිවා කියලා ඊට අදිමුත්‍ති කාල ක්‍රියාවෙන් ඉංචුත වෙනවා. චුත වෙලා නැවත මිනිස් ලෝ ඉපදිලා පරාර්ථ සේවාවේ යෙදෙනවා. පාරමිතා ධර්ම සම්පූර්ණ කරනවා. එසේ චුත විය හැකි අපි ආ මුලිනුත් මතක් කළා. නියත විවරණ ලැබූ බෝසතාණන් වහන්සේලාට පමණයි. ඉතින් එයින් පැහැදිලි වෙන කාරණය තමයි මහා බෝසතාණන් වහන්සේලා අනන්ත ප්‍රමාණ කුසලයක් අනන්ත ප්‍රමාණ පුණ්‍යස් කන්දයක් රැස් කරගන්නවා කියන කාරණය. ඒ වගේම නියත විවරණ ලැබූ මහා බෝධිසත්වයන් වහන්සේලා පංචානන්තරීය පාප කර්ම සිදු කරන්නේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මරණයට පත් කිරීම, බුදුරජාණන් වහන්සේගේ ඇඟින් ලේසෙලවීම ඒ වගේම සංඝ ભેදය කියන මේ පංචානන්තරීය පාප කර්ම කිසිම අවස්ථාවක සිදු කරන්නේ ඒ වගේම තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි තිරිසං ආත්ම භාවවල උපන්නත් කුරු කූඹු ආදී ඊතා කුඩා සතුන් වශයෙන් ඉපදෙන්නේ ඒ වගේම තිරිසංගත සත්වයෙක් කියලා උපන්නත් සීලාදී උසස් ගුණ පුහුණු කරලා ස්වකීය පිරිස කෙරෙහි කරුණාවෙන් ක්‍රියා කිරීමේ ස්වභාවයක් තියෙනවා මේ බෝධිසත්වයන් වහන්සේලා. ඒ වගේම කිසි විටක අඳගොළු බීරිවි ඉපදෙන්නේ නැහැ. ඒ වගේම නපුංසකව හෝ ස්ත්‍රීව ඉපදෙන්නේ නැහැ කියන එකත් ධර්මයේ සඳහන් වෙනවා. මහා පුරුෂ චර්යානම් ආනුභාවං අචින්තියං කියලා ජාතක අටුවාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේලාගේ නොව බෝසතාණන් වහන්සේලාගේ චරිතවල ආනුභාවයේද නොසිතිය හැකි බව. එය අනන්ත අප්‍රමාණ බව තමයි දැක්වෙන්නේ. එනිසා ඒ අනන්ත අප්‍රමාණ පාරමිතා පිරීමෙන් තමයි බුදුරජාණන් වහන්සේට ඵල සම්පදාව ලැබෙන්නේ. ඵල සම්පදා පන චතුබ්බිදා ඥාන සම්පදා පහාන සම්පදා ආනුභාව සම්පදා රූපකාය සම්පදාති කියලා අභිධම්මාවතාර ටීකාවේ කරුණු සඳහන් වෙනවා. ඵල සම්පදාව කියන්නේ ඔය පාරමිතා ධර්ම නියත විවරණ ලැබූ බෝසතාණන් වහන්සේලා පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීම නිසා උන්වහන්සේලාට ඥාන සම්පදා කියන්නේ සඩ් අසාධාරණ ඥාන, ඒ වගේම තුදුස් ඥාන, තෙසැත්ත ඥාන ආදී දස බල ඥාන ආදී විශේෂ ඥාන සම්පත්තියක් ලැබෙනවා බෝසතාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේට ඒ බුදු බව ලබා ගැනීම සමගම පහාන සම්පදා කියන්නේ සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරලා ප්‍රහාණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ආනුභාව සම්පදා කියන්නේ දෙවියන් බඹුන් මරුන් අතර කවුරු අතර හිටියත් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තේජස ඉක්මවන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. රූපකාය සම්පදා කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසීති අනුව්‍යඤ්ජන ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ භාවයෙන් යුක්තව වැඩ ඉන්නවා ඒ බුදු බුදුරජාණන් වහන්සේලා. එතකොට මේ සම්පත් ඔක්කොම ලැබෙන්නේ අපි මුලින් මතක් කළ ආකාරයට නියත විවරණ ලබාගෙන පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමෙන් කියන කාරණය මේ වෙලාවේ අපි සඳහන් කරන්න කැමති වෙනවා. ඊළඟට අද දවසේ විශේෂයෙන්ම අප මහා බෝධිසත්වයන් වහන්සේගේ තුන්වෙනි නියත විවරණයයි සඳහන් කරන්නට තිබෙන්නේ. උන්වහන්සේ තුන්වෙනි විවරණය නැත්නම් සූවිසි විවරණ වලින් තුන්වන විවරණය ලබාගන්නේ මංගල බුදුරජාණන් වහන්සේගෙන්. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේට මෑත භාගයේ කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශූන්‍යව තිබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැතුව හිස්ව පැවතුණා. ඊට පසුව හටගත් එකම කල්පයේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වීම මහා භාග්‍යයක්. මංගල බුදුරජාණන් වහන්සේ, සුමන බුදුරජාණන් වහන්සේ, හේවත බුදුරජාණන් වහන්සේ, සෝබිත බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේලායි ඒ කල්පයේ පහළ වුණේ. අද දවසේ අපි මතක් කළා මංගල බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීම හා මංගල බුදුරජාණන් වහන්සේ ගැනයි අපි සඳහන් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. මංගල බුදුරජාණන් වහන්සේ ලෝකයේ අවිඳු වඳුර නසා දහම් නැවති ආලෝකයේ ලොවට දුන්නා වූ උත්තම බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සුවිශේෂ තත්ත්වයක් තිබුණා වෙනත් බුදුරජාණන් වහන්සේලාට නැති උන්වහන්සේට පමණක් තිබුණු සුවිශේෂ ලක්ෂණයක් තමයි විශේෂයෙන්ම උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ප්‍රභාවයක් ආලෝකයක් පැවතුණා. බණ පොත්වල තියෙනවා දසදහසක් ලෝක ධාතු වල සඳහිරු ආලෝකයේ යටපත් කොට බබලවීමේ ලක්ෂණයක් තිබුණා කියන කාරණය. හැම දැන් සමහර බුදුරජාණන් වහන්සේලාගේ සත්වර්ණ රශ්මිය උන්වහන්සේලාගේ අදිෂ්ඨාණයෙන් තමයි ඇති වෙන්නේ. මේ මංගල බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම ආලෝකමත්ව වැඩ සිටිය උත්තම බුදුරජාණන් වහන්සේ නමක්. මිනිස්ය ලෝකයේ පමණක් නෙවෙයි අපි අර මතක් කළ ආකාරයට දසදහසක් ලෝක ධාතු වල උන්වහන්සේගේ ආලෝකයේ විහිදී ගියා කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේ ගැන කෙටියෙන් මා සඳහන් කළොත් ಭಾರತේ තමයි උන්වහන්සේ ජන්මලාභය ලැබුණේ. නගරං උත්තරං නාම උත්තරෝ නාම කත්තියෝ උත්තරානාම ජනිතා මංගලස්ස මහේසිනෝ කියලා ඔය මංගල බුද්ධ වංශයේ 30 වෙනි ගාථාවේ කියවෙනවා. උන්වහන්සේ උපන්න නගරයට කියන්නේ උත්තර නගරය. ඒ වගේම දේශී නම් මතක තියාගන්න උන්වහන්සේගේ ආදරණීය පියාණන් උත්තර කියන රජතුමා. ඒ වගේම උන්වහන්සේගේ ආදරණීය ජනිත කළ මව තමයි උත්තරා කියන මෑණිය. එතකොට උත්තර නගරේ උත්තර කියන රජතුමාට දාව උත්තරා කියනේ බිසවගෙන් තමයි මෙලොව ජනිත වුණේ අපේ මහා බෝසතාණන් වහන්සේ. ඒ වගේම අපේ මහා බෝසතාණන් වහන්සේ අවුරුදු 9000ක් කල් ගිහි ගෙයි වාසය කළා. මේ කාරණේ අහනකොට අපේ දායක දායිකාවන්ට මේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්නතුන්ට එක්තරා අදහසක් එනවා ඇති දැන් මේ කාලේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් ආදී වශයෙන් කියලා. මේ මංගල බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මිනිසුන්ගේ ආයුෂ ගැන කියතේනේ අවුරුදු 90000ක් කල් ජීවත් වුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේ ගිහිගේ හිටියා අවුරුදු 9000ක්. ඉන් පසුව සතර පෙර නිමිති දැකලා ගිහිගේ ගැන කලකිරිලා උන්වහන්සේ ගිහිගේ හැරදාලා ගිහිල්ලා මාස 8ක් පමණ කාලයක් අපේ දැන් බුදුරජාණන් වහන්සේට 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවක් දෙන්න වුණා. නමුත් මංගල බුදුරජාණන් වහන්සේ මාස 8ක් තුල පදන් වේරිය සිද්ධ කළා. එනතම් බුද්ධත්වයේ සඳහා උස්සාවන්තෝ ක්‍රියා කළ බුදු බව ලබා ගත්තා කියන කාරණය බණ පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ගිහි කාලේ විශේෂයෙන්ම උන්වහන්සේගේ මව මංගල බුදුරජාණන් වහන්සේගේ බිසව තමයි යසවති කියන බිසව ಭಾರತයේ ඒ යසවතීන විසව 30000ක් සුකුමාර පරිවාර ස්ත්‍රීන් පිරිවරාගත්තු කාන්තාවක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අපේ මහා බෝසතාණන් වහන්සේට වගේම උන්වහන්සේටත් හේමන්ත ගිම්මාන වස්සාන කියන මේ ඍතුවල ජීවත් වීම සඳහා විසා විශේෂ ප්‍රාසාද තුනක් තිබුණා කියලා බණේ තියෙනවා. pāli භාෂාවෙන්ම කිව්වොත් යසවා සුචිමා සිරිමා කියන යසවා කියන ප්‍රාසාදය සුචිමා කියන ප්‍රාසාදය හා සිරිමා කියන ප්‍රාසාදය උන්වහන්සේට පැවතුණා. එතකොට ඊ타මාත්ම සුව පහසුවට තමයි මේ බෝසතාණන් වහන්සේ ජීවිතය ගත කළේ අවුරුදු 9000ක් පමණ කාලයක් ජීවිතය ගත කළා. ඒ වගේම උන්වහන්සේ සතර පෙර නිමිති දැකලා මහල්ලෙක් ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා පැවිදිරුවක් කියන මෙන්න මේ සතර පෙර නිමිති දැකලා මහා අභිනිෂ්ක්‍රමණය කරලා අර මුලින් කියපු ආකාරයට මාස 8ක් සම්පූර්ණ කළ තමයි බුදු බව ලබා ගත්තා කියලා බණ පොතේ දක්වලා තිබෙන්නේ. ඒක විශේෂ කාරණයක් හැටියට සඳහන් කරන්න කැමති වෙනවා. ඒ වගේම සීවලී කියලා පුතෙක් උන්වහන්සේට ගිහි කාලේ හිටියා. ඒ කාරණයක් බණ පොතේ දක්වලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අර බුදුබව ලබා ගැනීමේදී වෙසක් කුන් පොහෝ දවසේදී නාබෝධියට පිට දීලා උන්වහන්සේගේ බෝධිය බවට පත් උනේ නාබෝධියයි නාබෝධියට පිට දීලා තමයි ඒ උතුම් බුදු බව ලබාගත්තේ කියන කාරණය බණ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම මහා බ්‍රාහ්මයාගේ ආරාධනාවෙන් උතුම් පළමුවෙනි ධර්ම දේශනා ධම්සක් පැවතුම් සූත්‍රය ශ්‍රී වනයේදී දේශනා කළා කියලා තිබෙනවා. ඒ ඒ ධර්ම දේශනාවන් ගැන සඳහන් වෙනවා විශේෂයෙන්ම විශාල පිරිසක් ධර්ම ශ්‍රවණයේ සඳහා හිටියාගෙන මංගල බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදී දෙව් මිනිසුන් කෝටි සියක් දහසකට ධර්ම අවබෝධය ලැබුණා කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ දෙවෙනි ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ ශාක්‍ර භවනේ පාණ්ඩු කම්බල සෛලාසනේ වැඩ ඉඳලා දෙවියන්ට ධර්ම දේශනාව කළා. කෝටි 9000ක් ධර්ම අවබෝධය ලබා ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ විශේෂයේ තුන්වෙනි ධර්ම දේශනාව. ඒ කාලයේදී සුනන්දනම් සක්විති රජුගේ පිරිස හිටියා 90 කෝටියක් පමණ. ඒ 90 කෝටියක් පමණ පිරිස සමග සක්විති රජතුමාට ධර්ම දේශනා කළා කියලා බණේ තියෙනවා. විශේෂයෙන්ම චක්‍රවර්ති සංකල්පය බුදුදහමේ තියෙන ඉතා වැදගත් සංකල්පයක්. ඒ චක්‍රවර්ති සංකල්පයෙන් කියවෙන්නේ ධර්මයේනේ. ධර්මයට ගරු කරමින්, ධර්මයේ උසස් කරමින්, ධර්මයේ ධ්වජ කොටගෙන, ධර්මයේ කේතු කොටගෙන ධර්මයේ ප්‍රධානත්වයේ ලබා දෙමින් තමයි මේ පාලනය සිදු කරන්නේ. ඒ වගේම රටේ හැම දිනාටම සීලයේ පිහිටවල තමන් යටතේ සිටින සියලු දෙනාම සීලාචාර භාවන සීලයේ පිහිටවලා ධාර්මික ආරක්ෂාව රැකවරණේ ලබා දෙනවා. සක්විති රජවරුන්ගේ මේ ආරක්ෂාව ගැන කල්පනා කළාම් බණ පොත්වල කියනවා මූද හිම්කොට ඒ කියන්නේ සාගරයේ කෙළවර දක්වා සිටින සියලු දෙනාටම ආරක්ෂාව ලබා දෙනවා කැලේ ඉන්න තිරිසංගත සතුන්ටත් අහසේ පියාඹා යන පසු පක්ෂීන්ටත් විශේෂයෙන් කුරුල්ලන් පක්ෂීන්ටත් අනේකෝ සියලු දෙනාටම සත්‍රයක් බ්‍රාහ්මණ ඒ වගේම ගෘහපති ආදී ගිහි පැවිදි සියලු දෙනාටම මනා ආරක්ෂාව රැකවරණය ලබා දීම ශක්තිති රජතුමාගේ සුවිශේෂ ලක්ෂණයක්. ඉතින් මේ කාරණය අපි ඊටාම සැලකිල්ලට ගත යුතු කාරණයක් කියන කරුණත් මා මේ වෙලාවේදී සඳහන් කරන්න කැමති වෙනවා. ඊළාට මේ සුනන්ද කියන ශක්තිති රජතුමා ඇතුළු සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා සියලු දෙනා වහන්සේම එයි භික්ෂු භාවයෙන් මහාන උපසම්පදාව ලබා ගත්තා කියන කාරණය මංගල බුදුරජාණන් වහන්සේගේ චරිතයේ සඳහන් වී තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝ සම්මේලන වශයෙන් නැත්නම් ප්‍රධාන අවස්ථා වශයෙන් තුනක් ගැන සඳහන් වෙනවා. පළමුවෙන්නේදී කෝටි 100ක් ඒ ධර්මය අවබෝධ කරගත්තා. දෙවෙනි අවස්ථාවෙත් කෝටි 10000ක්, ඒ වගේම තෙවෙනි අවස්ථාවේ 90 කෝටියක් පමණ ධර්ම අවබෝධය ලබා ගත්තා කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම අපේ මංගල බුදුරජාණන් වහන්සේට සුදේව ධර්මසේන කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා. සුදේවහා ධර්මසේන කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමක්. ඒ වගේම උපස්ථායකයන් වශයෙන් හිටියේ පාලිත තෙරණුවන්. අග්‍රශ්‍රාවිකා දෙනමක් හිටියා සීවලාහා අශෝකා කියන තෙරණිවරු දෙපළ. ඒ වගේම නන්දහා විසාක කියලා උපස්ථායකයෝ දෙදෙනෙක් හිටියා. ගිහි උපස්ථායකයෝ දෙදෙනෙක් උපාසක. අනුලාහා සුතනා කියලා අග්‍ර උපස්ථායිකාවරු දෙදෙනෙක් හිටියා කියන කාරණය බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ මංගල බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිටියේ සියලු දෙනා වහන්සේම රහත් භාවයට දැත්තම් ධර්මයේ අවබෝධ කරගත්තු උත්මයෝ. පෘථජ්ජනේක හාමුදුරුවමක්වත් නැහැ. ඒ වගේම ධානලාභී හාමුදුරුවෝ එහෙම නෙවෙයි සියලු දෙනාම සියලු කෙලෙසුන් නසා රහත් භාවයට පැමිණි උත්මයෝ වැඩ හිටියේ. යාව අට්ඨාසි සම්බුද්ධෝ මංගලෝ ලෝකනායකෝ න තස්ස ශාසනේ අත්ති සංකිලේශ මරණං තදා කියලා බණ පොතේ ඒ කාරණය සඳහන් වෙනවා. ඒ වැඩහිටිය සියලු දෙනා වහන්සේම පෘථජන මරණයටපත් උන්නේ හැම දෙනා වහන්සේම රහත් භාවයටපත් වෙලා ඉඳලා පිරිනිවන් පෑවා කියන කාරණය තමයි අවසාන වචන දෙකෙන් තියෙන තස්ස ශාසනේ අප්ති සංකිලේශ මරණම් තදා කියලා සඳහන් කෙලෙස් සහිතව කිසි කෙනෙක් මරණයටපත් උනේ නැහැ. ඊළඟට මෙන්න මේ කාලයේ තමයි අප මහා බෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ මහා සාර කුලයක බොහොම සැප සම්පත් අධික මහා කුලයක ඉපිද සුරුචි කියන බ්‍රාහ්මණයා වශයෙන් ඉඳලා වේදය හදාරා වේදයේ පාරප්‍රාප්ත වුණා. බහුංච ගන්නාති ලහුංච ගන්නාති කියන ආකාරයට ටික කාලයකින් හුඟක් ධර්මයේ නැත්තම් හුඟක් ශිල්ප ශාස්ත්‍රයේ නැත්තම් මේ වේදය හදාලා මේ සුරුචි කියන අපේ මහබෝසතාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේ කරා ගිහිල්ලා බුදුන් සරණ ගිහිල්ලා බුදුපාමොක් මහා සංඝරත්නයට සුවඳ මලින් පූජාවක් පැවැත්තුවා. ඒ වගේම සතියක් පුරාම ගවපාන කියන මහා දානමය පින්කමක් සිද්ධ කළා. විශාල දානමය පින්කමක් උන්වහන්සේ සිද්ධ කළා. ඒ වගේම මේ දානය පූජා කරලා අවසානයේදී මංගල බුදුරජාණන් වහන්සේ අපේ මහබෝසතාණන් වහන්සේ පිළිබඳව විවරණයක් නියත විවරණයක් නැත්නම් විවරණයක් සූවිසි විවරණ වලින් තුන්වෙනි විවරණය ලබා දුන්නා. වහන්සේ ප්‍රකාශ කළා මේ අසංඛ්‍ය කල්පයේ ගෞතම නමින් මේ භාග්‍යවන්තයා උපදින කියන බව. ඒ වගේම එතුමාගේ පියාණන් සුද්ධෝදන රජතුමා බව, ඒ වගේම මෑණියන් මහා මායා දේවිය බව ප්‍රකාශ කළා. ඒ වගේම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම වශයෙන් කෝලිත උපතිස්ස කියලා දෙදෙනා උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් බවට පත් වෙනවා කියන කාරණය උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම උන්වහන්සේගේ ශාසනයේ අග්‍රශ්‍රාවිකාවන් බවට කේමා තෙරණිය පත් වෙනවා කියන කාරණයත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම බුදුබව ලබා ගැනීමේදී බෝධීන් වහන්සේ වශයෙන් අසතුරුක්ෂය තෝරා ගන්නා බවත් ප්‍රකාශ කළා. ඒ වගේම ආයුෂ වශයෙන් අවුරුදු 100කට ආසන්න කාලයක් ජීවත් වෙන බව සඳහන් කළා. ඒ වගේම චිත්තහා හත්තාලවක යන උපාසකවරු උන්වහන්සේගේ උපස්ථායකයන් වශයෙන් පහළ වෙන බව. ඒ වගේම උත්තරාහා නන්දමාතා ඒ අග්‍ර උපස්ථායිකාවන් බවට පත් වෙන බව මතක් කරා. ඒ වගේම ආනන්ද හාමුදුරුව උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බවට පත්වෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරලා මෙන්න මේ ආකාරයට මේ ප්‍රකාශය කලයින් පස්සේ ඒ මංගල බුදුරජාණන් වහන්සේගේ මේ විවරණය අහලා දෙවි මිනිසුන් ඊටාම සතුටටපත් වුණා. සතුටටපත් වෙලා කල්පනා කළා මේ බුද්ධ බීජාංකුරයක්. එහෙම නැත්නම් බුදු බව ලබා ගන්නා වූ මහ බෝසතාණන් වහන්සේ නමක් කියලා අතිශයින් සතුටු වුණා. බණ පොතේ සඳහන් වෙන ඔල්වර සම්දෙමින් අත්පොඩි ගසමින් දසදහසක් සක්වල දෙවියන් සහිත ලෝකවාසීන් ඇඳිලි බැඳ මේ බෝසතාණන් වහන්සේට නමස්කාර කළා කියන කාරණය ක්‍රාන්තියේ සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ වගේම ඒ රැස්ුණා වූ පිරිස කල්පනා කළා මේ ලෝකනාථයන්ගේ ශාසනේ එහෙම නැත්නම් මේ මංගල බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අනාගත කාලයේ මේ බුදුරජාණන් වහන්සේ හමු වෙයි ධර්මය අවබෝධ කරගන්නවා කියන කාරණේ වුන් ප්‍රකාශ කළා. එසේම මේ සුරජි බෝසතාණන් වහන්සේ මංගල බුදුරජාණන් වහන්සේගේ වචනය අසා ඊටාම සතුටටපත් වුණා. ඊටාම ප්‍රීතියටපත් වුණා. ප්‍රීතියටපත් වෙලා පාරමිතා පිරීමට තවදුරටත් අදිෂ්ඨාන කරමින් ඒ පාරමිතා කිරීම ආරම්භ කළා කියන කාරණය දැක්වෙනවා. ඒ වගේම සුරුචි ඒ තරුණ බ්‍රාහ්මණයා තම ගේ නිවාසය තමන්ගේ ඒ දර්ශනීය රමණීය මන්දිරය බුදුරජාණන් වහන්සේට ආරාමයක් වශයෙන් පරිහරණය කිරීම සඳහා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරලා පැවිදි බව ලබා ගත්තා. ඒ පැවිදි බව ලබාගෙන විශේෂයෙන්ම ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය ආදී ඒ ග්‍රන්ථ සියල්ලක්ම හදාරලා සම්බුද්ධ ශාසනය හෙබ වූවා. විශේෂයෙන්ම මේ කාරණය ඊටාම වටිනා දෙයක්. ශාසනය සෝභාවත් කිරීම කියන යම්කිසි භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය හදාරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ක්‍රියා කරනවා නම් සිල්වත්ව ගුණවත්ව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ඉන්නවා නම් ඒ භික්ෂුව මේ ශාසනය සෝභාමත් කරනවා. ඉතින් භික්ෂුවගේ පරම යුතුයකම තමයි ශාසනය සෝභාවත් කරලා මෙලොව ජීවිතය හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම. ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ විශේෂයෙන්ම නොපමාවම සතර බ්‍රහ්ම විහාර භාවනාව වැඩුවා. සතර බ්‍රහ්ම විහාර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රාහ්ම විහරණ වඩා පංචාභිඥාවන් ලබාගෙන බ්‍රාහ්ම ලෝකයේ ඉපදුනා කියන කාරණේ සඳහන් වෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්නතුණුත් මේ කාලය තුලදී විශේෂයෙන්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණාංග වැඩි වැඩියෙන් වර්ධනය කර ගැනීම ඉතාම වටිනවා. මෙත්තා කියන්නේ මෛත්‍රිය. හැම දිනාටම මිතුරු බව ප්‍රකාශ කිරීම ಜಾති කුල ගෝත්‍ර ආගම් ආදී ભેදයක් නැතුව හැම දිනාම මිත්‍රත්වයෙන් සලකා සියලු දෙනාම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කියන හැඟීම මේ කාලය තුල පවත්වාගෙන යාම ඊටාම වටිනවා කියන කාරණය මා සඳහන් කරන්න කැමති වෙනවා මෛත්‍රිය වර්ධනය කර ගැනීම වටිනවා කරුණා කියන්නේ දුකටපත් වුණු අයට උදව් කරන්න, උපකාර කරන්න වැඩි වැඩියෙන් අපි ක්‍රියා කරනවා. manussත්වයේ අර්ථවත් වෙන්නේ, මිනිස්සෙගේ වැදගත්කම වටිනාකම වෙන්නේ දුක්ඛිතයා සුවපත් කරනවා නම් එතන තමයි මිනිසත්කම තියෙන්නේ. යමෙකුට දුක දෙනවා නම්, පීඩාව දෙනවා නම්, කරදර කරනවා නම් එතන එතන මිනිසත්කමක් නෑ. අමනුස්ස ගති මතුවෙන්නේ. ඒ නිසා manussත්වයේ වර්ධනය කර ගැනීමට කරුණාව ඉතාමත්ම අවශ්‍යයි. අපේ බුදුරජාණන් වහන්සේට කියන එක නමක් තමයි විශේෂයෙන්ම මහා කරුණිකයාණන් වහන්සේ. ඉතින් ඒ නිසා බෞද්ධ අබෞද්ධ අපකා තුලත් කරුණා ගුණය වර්ධනය කර ගැනීම හොඳ සහනශීලී සුවදශීලී සමාජයක් ඇති කර ගැනීමට හේතු වෙනවා. අනෙක් කාරණය තමයි මුදිතාව. මුදිතාව කියන්නේ අනුන්ගේ දක්ෂතාවය, අනුන්ගේ කුසලතාවය, අනුන්ගේ හැකියාව දැකලා තමන්ගේ සිත සතුටු කර ගැනීමයි. මුදිතාවට විරුද්ධ වචනය තමයි ඊර්ෂියාව. එතකොට ඊර්ෂියාවෙන් තොරව අනුන්ගේ ಗುಣ, දක්ෂතා, හැකියා දැකලා අපේ හිත අපි වැඩි වැඩියෙන් සතුටු කරගන්නවා නම් මා හිතන්නේ මේ කාලයේට ඒක ඉතාම වටිනා දෙයක්. ඊටාම කුඩාම කුඩා ඒකකේ ඉඳන් ඉහළ ඒකකේ දක්වාම වැඩි වැඩියෙන් අපිට පේනවා ඊර්ෂ්‍යාව. ඒ වගේම ඒ නිසාම ක්‍රෝධ ආදී ඇති කරගෙන මිනිස්ය ගති වෙනුවට අමනුස්ය ගති ඇති වෙලා ඒවා මතු වෙලා ඒම නිසා වෙන හානිය අපිට පෙනී යනවා. ඒ නිසා මුදිතා ගුණය ඔබ ළඟ සිටින ඔබේ පන්තියේ සිටින දක්ෂ දරුවා කෙරෙහි ඔබ වැඩියෙන් සතුටු වෙන්න. ඔබ සමග වැඩ කරන දක්ෂයා හැකියාවක් තියෙන එකනා ක්‍රියාකාරකම් තියෙන එකන හොඳ පළපුරුද්ද පුහුණුව තියෙන එකන දැකලා සතුටු වෙන්න. එයාට ඊර්ෂ්‍යා කරන්න එපා. එයාගෙන් යමක් ඉගෙනගෙන තමන්ගේ ජීවිතයත් ආලෝකමත් කරගන්න ඒක ඉතා අවශ්‍ය දෙයක්. අනිත් කාරණය තමයි උපේක්ෂා සහගත භාවය. උපේක්ෂා සහගත කියන්නේ ඇලෙන්නේත් නෑ, ගැටෙන්නේත් නෑ, මදහත් භාවයෙන් හිත තබා ගැනීමයි. ඇලීමෙන් හා ගැටීමෙන් මානසික తත්වය අපේ වෙනස් වෙලා යනවා සමබරත් භාවයට ඒක අය සමබර භාවයට පාඩුවක් එයින් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම අපි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ. ඇලෙන්න ගියොත් රාගය මතුවෙනවා. ගැටෙන්න ගියොත් ද්වේෂය නැත්තම් තරහව මතුවෙනවා. ඉතින් රාගයත් ද්වේෂයත් කියන්නේ ගිනි ගොඩවල් දෙකක් ඇටියට තමයි බණ පොතේ උගන්වන්නේ. ඒ නිසා ගිනි ගොඩවල් දෙකෙන් තොරව රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව ක්‍රියා කිරීම මදහත් භාවයෙන් ක්‍රියා කිරීම උපේක්ෂාවෙන් ක්‍රියා කිරීම ඊටාම වටිනවා කියන කාරණය මේ වෙලාවේ සඳහන් කරන්න මා කැමති වෙනවා. ඒ වගේම මේ මංගල බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් අප මහා බෝධිසත්වයන් වහන්සේ පාරමිතා ධර්ම පුරපු ආකාරය ගැන මම මතක් කළා. මංගල බුදුරජාණන් වහන්සේ අවුරුදු 90000ක් නැත්නම් අවුරුදු 9000ක් තමයි ගිහි ජීවිතයේ හිටියේ. අනිත් කාලය පුරාම ධර්මයේ දේශනා කරමින් ලෝක සත්‍යයට යහපත පිණිස ක්‍රියා කළා. ඒ වගේම උන්වහන්සේ වෙස්සරණං උයනේදී මංගල බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. බණ පොතේ තියෙනවා සංකාරාණං සභාවන්තං දස්සයිත්වා සදේවකේ ජලිත්වා අග්ගේ කන්දෝව සූර්යෝ අත්තංගතෝ යතා කියන ආකාරයට ඒ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම ශේකරලා ඉවර වෙලා හරියට සූර්යාස්තංගත වෙන ආකාරයටම උන්වහන්සේ මහා ගිනිකන්දක් බබළුවමින් ඒ සූර්යාස්තංගත වෙන ආකාරයට පිළිදෙමන් පෑවා කියන කාරණේ විශේෂයෙන්ම මේ බණ දන්න බණ අහන පින්නතුන් දන්නවා දිගු කාලීන බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ විසිරෙන්නේ ඒක ඝනමයි පවතින්නේ ඒ නිසා දිගු කාලීන ජීවිත ගත කළ බුදුරජාණන් වහන්සේලාගේ දාගප් හුඟක් හදන්නේ එක දාගබක් තමයි හදන්නේ බණ පොතේ තියෙන උන්වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ 30 යොදුණක් උස දාගබක් සකස් කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඒ පූජාවන් සිදු කරගැනීමට සද්ධා බුද්ධි සම්පන්න පින්නතුන්ට අවස්ථාව සැලසුවා කියන කාරණය සඳහන් වෙනවා. ඒ නිසා අද දවසේදී මේ පින්වත් හැමදෙනාම බුදුර අපේ මහබෝසතාණන් වහන්සේගේ තෙවැනි විවරණය වන මංගල බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත්තු ආකාරය ගැන මම මතක් කළා. ඒ වගේම මංගල බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කළා. ඒ වගේම මහබෝසතාණන් වහන්සේලාගේ උදාර ගුණාංග ගැන මම මතක් කළා. ඒ වගේම බුදුගුණ බුදුගුණ අනුස්මරණය කිරීමේදී හේතුඵල සත්ූපකාර වශයෙන් බෝධිසත්වයන් වහන්සේ නමක් ගැන උන්වහන්සේගේ ජාතක කතාවක් ගැන ඒ වගේම විවිධ අවස්ථාවන් ගැන සිහිපත් කරමින් යමෙක් කල්පනා කරනවා නම් ඒ හැම දෙයක්ම බුදු ගුණ මෙනෙහි කිරීම වශයෙන් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. බුදු ගුණ මෙනෙහි කරනකොට හිතේ තියෙන කෙලෙස් දුරු වෙනවා. ඒ වගේම හිතේ කෙලෙස් දුරු වෙලා කුසල් සිතුවිලි කුසල සිතුවිලි සිතට එකතු වෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් බුදු ගුණ මෙනෙහි කිරීමෙන් අපිට වැඩි වැඩියෙන් කුසල සිතුවිලි වර්ධනය කර ගැනීමට ලැබෙනවා කියන කාරණය මේ වෙලාවේදී මම සිහිපත් කරන්න කැමති වෙනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම මේ වෙසක් කාලය තුල මා මතක් කළ ආකාරයට මේ උදාර ගුණාංග අපේ බෝසත් ගුණාංග අපේ ජීවිතයට ලං කරගෙන බුදුරජාණන් වහන්සේලාට ප්‍රතිපත්ති පූජාවෙන් පිළීමට ක්‍රියා කරන ලෙස ඊටාම කරුණාවෙන් සිහිපත් කරනවා. අප මහා බෝසතාණන් වහන්සේගේ තුන්වෙනි විවරණය සූවිසි විවරණ අතර තුන්වෙනි විවරණය පිළිබඳ ධර්ම දේශනාව ඒ වගේම මංගල බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිදු කළා වූ ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්මයේ මෙනෙහි කිරීමෙන් ලබාගත්තා වූ ඒ අනන්ත අප්‍රමාණ කුසලස්කන්ධය පළමු කොට ලෝ සසුන් සුරකින ඔබ විශ්වාස කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ලැබේවා දෙවියන්ගේ ආරක්ෂා රැකවරණය ඔබ හැම දිනාටමත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ පින්වත් හැම දිනාටත් ඒ වගේම අපේ රටටත් ලැබේවා ඒ වගේම දෙවියෝ ඔබ හැම දිනාම ආරක්ෂා කෙරෙත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම ලබා ගනිත්වා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්නා වූ උදාර කුසලය දෙව් මිනිස් සැප කෙලවර සාන්තාමා මහ නිවන් සුවේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සාදු සාදු සාදු සූවිසි විවරණ ධර්මදේශනා මාලාවේ තෙවන නීත විවරණේ සහ මංගල බුදුරජාණන් වහන්සේ පිළිබඳ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ සියම් මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකකාධිකාරී බණ්ඩාරකම ජාතික පාසලේ විදුහල්පති කිඳිල්පිටිය ශ්‍රී මහා චේතියාරාමාධිපති සහ හඟුරන්කිත වදවල ශ්‍රී විමලාරාමාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්මවාගාචාර්ය පූජනීය මකුරුපේ සෝමාලංකාර ස්වාමීන් වහන්සේ වහන්සේට නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘතකයක් ඕකසත්පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි